කොතකින්ද කොහමද කොයි භාවනාවද කොයි ආකාරයෙන් කොතනින් පටන් ගන්නවද කියලා. එහෙනම් ආනාපාන සති භාවනාව ගත්තාම ඒ ආනාපාන සති භාවනාවෙන් අපි උස්ම ගන්නවා උස්ම එළියට දානවා. අපි උස්ම ගන්නකොට මේ උස්ම ලීටර් දෙකක් ගන්නවා හතරක් ගන්නවා කියලා අපි තීරණය කළේ නැහැ. එළියට දානකොටත් අපි ලීටර් එකමාරයි දාන්නේ ඉතුරු ටික දාන්නේ නැහැ කියලා එහෙම පාලනය කරෙත් නැහැ. එතකොට අපේ කය තීරණය කරනවා අපට අවශ්‍ය උෂ්ම විනාඩියකට මෙච්චරයි. මාංශලා ඉන්නකොට අයියෙන් අයියෙන් උෂ්ම ගන්නවා. එතකොට මේ කය තමයි තීරණය කරන්නේ එයාට අවශ්‍ය ප්‍රමාණය කොච්චරද ගන්නෙ කොච්චරද. කය තමයි තීරණය කරන්නේ අවශ්‍ය නැත්තේ මොන ප්‍රමාණයද කොච්චරද එළියට දාන්නේ. එතකොට මේ ආනාපාන සති භාවනාව ඍෂිවරු භාවනා යෝගියෝ ඉන්න ඍෂිවරු මේක වඩනවා. ඒගොල්ල මේ ආනාපාන සූත්‍රය දකිනවා විවිධාකාර මට්ටම් වලට. මට මතකයි එක තාපසෙක් වඩලා තිබුණ ආනාපාන සති භාවනාව. එයා කියන මේ විශ්වයේ තියෙන මේ සියලුම දේවල් අන්තර්ගත වෙලා තියෙනවා ආනාපාන සතිය කියලා. ඒක කොහොමද ඒක උනේ කියලා සාකච්ඡා කරනකොට ආදාසලේ මට පැහැදිලි වුණා මේ තථාගතයන් වහන්සේ මේ නිවනට එකම මාර්ගය මේ ආනාපාන සතිය කියලා කියනකොට සම්පූර්ණයෙන්ම මේ භවගාමි ජීවිතේ නවත්වන්නේ උන්වහන්සේ සතර සතිපට්ඨානේ ආනාපාන සතිය තුලනේ කාය අනුපස්සනයි උන්වහන්සේ දේශනා කරන මේ ආනාපාන සතිය. එතකොට මේ හැම දෙයක්ම අන්තර්ගත වෙලා තියෙනවා නම් ඒක අවබෝධ කරගන්න අපට තියෙන මේ ප්‍රඥාවේ දෝෂයක් මෙතන තියෙන්නේ. දැන් සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා මේ මම නිවන් දකින්න කැමතියි හැබැයි මොන භාවනාව කොහොමද දන්නේ මේක කරන්නේ? කොයි විදියට දන්නේ මේ භාවනාව මට මේ නිවනට මේ ගැලපෙන්නේ? එම ප්‍රශ්න තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා මේ ගන්න ප්‍රමාණයත් අපි තීරණය කරන්නේ දාන ප්‍රමාණය තීරණය කරන්නේ දැන් මේකම බලාගෙන ඉන්න සමහරලාට වැඩියෙන් ගණනවා. සමහරලාට අඩුවෙන් ගණනවා. සමහරලාට ඈනුමක් යනකොට ලොකුවට කට ඇරලා අයියෙන් එළියට දානවා. හැබැයි හැමතිස්සෙම මේ විදිහට ලොකු ප්‍රමාණයක් එළියට දාන්නේ නැහැ. එතකොට එළියට දාන එකත් කයේ තීරණයක්. ඇතුළට ගන්න එකත් කයේ තීරණයක්. එතකොට මේක දිහා බලාගෙන ඉන්නකොට ඒ භාවනා යෝගියාට මේ විදර්ශනාවක් පාළ වෙනවා. මොකද්ද මේ විදර්ශනාව කියලා කිව්වේ දැන්? ඇතුළට ගන්න එකත් මට අදාළ නැත්තම් එළියට දාන එකත් මට අදාළ නැත්තම් ඒක ස්වයංක්‍රීයව සිදුවෙන ක්‍රියාකාරීත්වයක් නම් ඒ භාවනා යෝගයට තේරෙනවා මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන හයම දැන් ඇස කන දිව නාසය අන්න මේ අතරවෙනි ඉන්ද්‍රියට විතරනේ දැන් අපි මේ ආනාපාන කළේ හැබැයි මේ ආයතන අයටම මෙහෙම ගනුදෙනුවක් තියෙනවා දැන් උපාසක මාත්‍යා දැන් පාරේ ඇවිදගෙන යනකොට රූපයක් දකිනවා. ඇසින් රූපයක් දකිනවා. දැන් ඒ රූපේ ගන්න ප්‍රතිශතය තීරණය කරන්නේ කවුද? ඇහැනේ. දැන් උපාසක මාත්‍යා ඒක දැක්කා. දැක්ක පමණයි. කට්ටිය අහනවා මේ අර රතු පාට ගොඩ නැගිලා ආ රතු පාට එකක් තිබුණා තමයි. තට්ටු කීයද? තට්ටු ගණන් ගණන් කරන්න බැරි වුණා. එතන මේ වාහනයක් තිබුණාද කොළ පාට? ඒකත් බලන්න බැරි වුණා. එතකොට මොනවද දැක්කේ? රතු පාට බිල්ඩිම විතරක් දැක්කා. එතකොට අපි මේ යන ගමන් අපට පේනකොට මේ ඈ දන්නවා මෙයාට ගන්න ඕනේ මෙච්චරයි. එයා ඒක ගන්නවා. ඒ වගේම ඇහැ දන්නවා ඒක අමතක කරන්න ඕන. ඒ කියන්නේ එළියට දාන්න ඕනේ කාලේ කොයි වෙලාවේද? එතකොට එයා ඒක එළියටත් දානවා. ඒක අමතක වෙලා නැහැ. ඇයි ඒක නැහැ. එතකොට මේ චක්කු ප්‍රසාදයේ කියන මේ ධර්මතාවය, මේ ගබඩාව, එහෙම නැත්නම් තැම්පතුව මේ හැම රූපයක්ම අරන් අරන් අරන් ඒකේ තැම්පත් කරලා කරලා කරලා ගබඩා කරලා කාලයක් යනකොට ඒකේ අත්හරිනවා. ඇයි අත්හරින්නේ කියලා බැලුවොත් මේ ලෝකේ හැමදේම අනිත්‍ය වෙනවනේ පාසක මාත්‍යා. අනිත්‍ය වෙන්න මේක නিত্য වෙන ක්‍රමවේදයකුත් අනිත්‍ය වෙන ක්‍රමවේදයකුත් මේකේ පවතිනවා. එතකොට පෘථිවිය භ්‍රමණය වෙනවා. ඒක විශ්වාස නේද පාසමත. එතකොට පෘථිවිය භ්‍රමණය වෙනවා. මේ ඔක්කොම කොහාටද ඇදෙන්නේ? න්‍යාස්තියට නෑදෙන්නේ. න්‍යාස්ටිට ඇදිලා ඇදිලා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම බාහිර වායු තරලේ තියෙන දේවල් ඔක්කොම න්‍යාස්ටිට ඇදීගෙන යනවා. එතකොට ගොඩාක් ಗುಣධර්ම වැඩෙන්න වැඩෙන්න ඒගොල්ලෝ ඔක්කොම නිවෙනවනේ. නිවෙන්න නිවෙන්න කොහෙටද යන්න ඕනේ? ඉස්සරහට යන්න ඕනේ. කැළඹෙන්න කැළඹෙන්න ඒගොල්ලෝ ඈතට යනවා. නිවෙන්න නිවෙන්න මැදට යනවා. එතකොට ගොඩාක් හිමාලයට එහෙම නැත්නම් තපෝවනයට එහෙම නැත්නම් ගොඩාක් බෝධිසත්ව ගුණධර්ම පුරණ කට්ටිය ඔක්කොම දඹදිව ඉපදෙන්නේ. බුද්ධ ගයාව ඉපදෙන්නේ. ඇයි? 550 ජාතකමේ බුද්ධ ගයාවේ තමයි තියෙන්නේ. එංගලන්තේ එහෙම නැත්නම් මේ උතුරු කොරියාවේ එහෙම ජාතක කතා නැහැ. ඔක්කොම තියෙන්නේ දඹදිව. ඇයි මේ බෝධිසත්වරු ගුණධර්ම වඩනකොට ඒගොල්ලෝ න්‍යාස්තියට ලං වෙනවා. අසත්පුරුෂ ගුණධර්ම වඩනකොට ඒගොල්ල ඈත්තලා ඈත්තලා ඈත්තලා ලෝකේ අවසාන පැත්තට එනවා. එතකොට දැන් මේ ලෝකෙ තියෙන ස්වභාවය කොහමද? නිවෙන්න නිවෙන්න ලං වෙනවා. කැළඹෙන්න කැළඹෙන්න හැත් වෙනවා. එතකොට මේක තමයි මේ විඥානයේ ස්වභාවය. මේ දෙතිස්මා තලයෙන් නිර්මාණය වෙච්ච ඕනම එකක ඒකේ ಗುಣධර්ම පීඨනා වාගේ ඒකේ ಗುಣ පීඨනා වාගේ මේ විඥානයේ තියෙන කැළඹෙන්න කැළඹෙන්න නිවෙන්න ස්වභාවයකුත් මේ කැළඹෙන්න කැළඹෙන්න ඈත් වෙන ස්වභාවයකුත් කැළඹීම නැතිවෙන්න නැතිවෙන්න නිවෙන ස්වභාවයකුයි. එතකොට දැන් මේ ඇස Tamanට අවශ්‍ය දේ ගත්තනේ. රූපයක් දැක්කා. රතු පාට කොට නැගිල්ලක් දැක්කා. ඒ ගත්ත රූපේ චක්කුවට ගත්තාම මේ චක්කුවේ රූපේ පවතිනවා. නේද? පවතින තාක්කල ඒක මතක තියෙනවා. ඊයේ උදේ කොයි පැත්තෙන්ද ආවේ? අපි ආවේ මේ ආවල් දිසාවෙන්. මොනවද තිබුණේ? ලොකු ගාක් තිබුණානේ පෙරලිලා. ඒක හොඳට මතකයි. හැබැයි ඒ වගේ ලොකු ගස් ගොඩාක් තිබුණා. ලොකු ගස් ගොඩාක් තිබුණා. හැබැයි ඒවා මතක නැහැ. ඒවා පෙරිලා තිබුණේ බලන්න. අරක විශේෂ නිසා ඒක මතක තිබුණා. හැබැයි කාලයක් යනකොට දැන් මේක මතක තියාගෙන ඉන්න බෑනේ. ඒක අමතක වෙනවා. එතකොට මේ ලෝකේ අපට මතක තියාගන්න අවශ්‍යකුත් නැහැ. උවමනාවෙන් බලන්න අවශ්‍යකුත් නැහැ. පේනවා පේන දේ චක්කුවට එනවා, චක්කු ප්‍රසාදයට යනවා. ඒකේ කැළඹිච්ච ස්වභාවය. ඒක දැන් දැක්කේ දැන් මතකේ තියෙනවා. ඒතකොට කැළඹිච්ච ස්වභාවය තියෙන තාක්කල් ඒක මතකේ තියෙනවා. ඒක පොඩ පොඩ මතකෙන් අයින් වෙනකොට කැළඹෙන ස්වභාවය අඩු වෙනවා. චක්කුවේ න්‍යාස්තියට යනවා ඒක. නිවිල යනවා. නැවත න්‍යාස්තිය ගොඩාක් කම්පණය වැඩි වෙනකොට න්‍යාස්තිය තෙරපීම නිසා අර න්‍යාස්තියෙන් තියෙන දේ ඔක්කොම නැවත විසිරලා එළියට යනවා. දැන් මේ ක්‍රියාකාරීත්වය මේ ලෝකේ නොකඩවාම සෑම මොහොතක් ගානේ සිදුවෙමින් පවතින ධර්මතාවය. තාපසයෙකුට කවදාවත් මේ ලෝකේ එකක් දැනගෙන මතක තියාගන්න අවශ්‍යත් නැහැ. මතක තියාගත්ත දේ අමතක කරන්න දුක් විඳින්න අවශ්‍යත් නැහැ. ඇයි? මේක මතක හිටින්නෙත් ඉබේ. අමතක වෙන්නෙත් ඉබේ. එතකොට කන දන්නවා අවශ්‍ය දේ ගන්න. ඒතර මම යනවා ධර්මයක් ඇයෙනවා. මම ඒක යනකොට පොඩ්ඩක් උවමනාවෙන් ආනවා මොකද? චතුරාර්ය සත්‍යන්නේ කියන්නේ. දුක දුක ඇතිවීමට හේතුව ඒක නිදාස් වෙන ක්‍රමවේ නිදාස් වීම. එතකොට දුක කියලා කියනවා රාම්ද්‍රෝ. දුකට හේතුව කියලා කියන හේතුව කියලා එකක් නැහැ. ඒ හේතුව දුකමනේ. දුක කියලා එකක් නැත්නම් හේතුවක් නිර්මාණය වෙන්නේ නැහනේ. එතකොට නිදාස් වෙන ක්‍රමය ඒකත් අර දුකමයි. අර දුක නැති කරොත් ඒක තමයි නිදාසන ක්‍රමය. එතකොට මේ ලෝකේ චතුරාර්ය කියන්නේ එකමයි. දුක කියන්නේ දුකට හේතුව කියන්නේ ඒක නිදාසන ක්‍රමය කියන්නේ ඕකමනේ. දුක නිසා තමයි ඒකම තමයි හේතුව උනේ. දැන් ඒ දුකෙන් නිදාස් වෙන්න මං හදනවා කියන්නේ ඒකෙන් න්යායින් වෙන්න ඕනේ. එතකොට ඒකමනේ හේතුව. ඒක නිදාස් කරන ක්‍රමෙත් ඒකමනේ නැති කරන්න ඕනේ. වෙන එකක් නැති කරාට ඒක හරියන්නේ නැහනේ. එතකොට දැන් ඒකම තමයි හේතුව වුනේ ඒකම තමයි ක්‍රමය වුනේ. නිදාස කියන්නේ ඒකමනේ. ඒක අයින් වුණා කියලා කියන්නේ ඒකමනේ නිදාස වුනේ. එහෙනම් මේ චතුරාර්ය කියලා මේ හතරක් ආන්දරෝ දේශනා කළාට ඒ හතරෙන් එකයි කියන්නේ කියලා මම යන ගම විදර්ශනාවෙන් අර කාගෙන යනවා. දැන් මේක මාස 3ක් තිස්සේ දැන් මේක ඔළුවේ වැඩ කරනවා. ඇයි? අරක වොමනාවෙන් ගත්තා. අන්න ප්‍රශ්නේ. වොමනාවෙන් ගත්ත නිසා මේ විඥාන ප්‍රසාදේ, චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ, ජීවා ප්‍රසාදේ තැම්පත් වෙලා ඒක නිරෝධ වෙනවා වගේ මේක නිරෝධ වෙන්නේ ඇයි මේක තැම්පත් වෙලා නිතර නිතර නිතර නිතර අරක මතක් වෙවි තියෙනවා. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම පේනවා නම් ඒක පේන්න හැරියොත් එයාට අවශ්‍ය ප්‍රමාණය විතරක් එයා ගත්තා. ඒ ප්‍රමාණය ටික වෙලාවකින් එයා නිරෝධ කරනවා. ඇයෙන් ආගන්නේ ඇයෙන් දරිනවා. එයාට අවශ්‍ය ටික එයා ආගන්නවා ඒක නිරෝධ කරලා යනවා. දැනෙන්නේ දැනන්නේ මොනවද කියලා බලන්නේ නැහැ. හැබැයි දැනෙන්න හරිනවා. එයාට අවශ්‍ය දේ දැනගන්නවා. ඒක එහෙම දැනීම නැති වෙලා යනවා. එයා වාඩි වෙලා අරක කොහමද කරන්නේ? මේක කොහමද? අවල් උපාසක මාත්‍ය ගෙන්න ගන්න ඕනේ. කොහමද අපි? එහෙම කල්පනා කරන්නේ හිතන්නේ හිතෙන් අරිනවා. එතකොට එයාට කැමති දේ ඉතනවා. එයාට කැමති දේ ඉතන පස්සේ සෑයීමටපත් වෙන නිවෙනවා. දැන් බලන්න උපාසක මාත්‍ය කෙනෙක් කැමති ගිලම්පස වලට කාට කාට බොන්න. එයාට අපි කාට එකක් දුන්නා හරි සන්තෝෂයෙන් බොනවා. විවට පස්සේ එයාගේ සිත නිවන. එයා දෙයියෝ දැක්කා වාගේ සන්තෝෂ. එයා කැමති නෑ පැණිබීම බොන්න. ගිලම්පසට පැණිබීම එකක් දෙනවා. එයා කාට ටිකක් තිබුණා නම් කොච්චර මේක මේක සම්පූර්ණ ඩයි එකක් නෙමෙයි දුන්නේ. දැන් එයා අකමැත්තෙන් බොනවා. අරකර සෑයීමටපත් වුනාම සිත නිවෙනවා. සෑයීමටපත් වෙන්නේ නැති වෙනකොට සිත නිවෙන්නේ නැහැ. දැන් අම්බ කරලා අම්බ කරලා මාන්සි වෙච්ච කෙනෙක්ගෙන් ගිලා නෑ. ඇයි ඔච්චර මෙච්චර මාසෙනේ සෑයීමටපත් වෙන්නේ අපේ ආන්දුනේ. ලක්ෂ 10ක් මට එකතු වුණොත් පොතේ දැම්මොත් සෑයීමටපත් වෙනවා. තාම 85000යි තියෙන්නේ. සෑයීමටපත් වෙනවා. එහෙනම් මේ සිතේ ස්වභාවයක් තමයි සෑයීමටපත් වෙනවාම නිවෙන ස්වභාවය. එහෙනම් එයා සෑයීමටපත් වෙන්නේ කොහොමද? එයාට කැමති දේ දෙන්න ඕනේ. එයාට කැමති දේ මොනවද? එයාට කැමති විදිහට හිතෙන්න අරිනවා. එයාට කැමති විදිහට පේන්න අරිනවා. එයාට කැමති විදිහට ඇයෙන්න අරිනවා. එයාට කැමති විදිහට දැනෙන්න අරිනවා. අන්න එයාට කැමති නිසා එයා නිවෙනවා. එහෙනම් මේ ආනාපාන සතිය තුළ මේ විදර්ශනාවෙන් අපි ටිකක් ගැඹුරට බලනකොට අපට හොඳට පැහැදිලි වෙන එකක් තමයි අපිට මේ ලෝකේ මාන්සි වෙලා අමාරුවෙන් වඩවන්න මොකවත් නැහැ. ඇස් දෙකේ උපාසක මාත්‍ය මේ වාගෙන කියත් පේනවනේ. දැන් වාගෙන ඉන්නවා. දැන් උපාසක මාත්‍ය හිතන මේ රිලව් ගවිලා ඇල්මට් එක අරන් ගිල්ලා දන්නේත් නැහැ. ඇල්මට් එක අරගෙන ගිහලා කොහෙර දාලා තිබුණා නම් ගන්න පුළුවන්. ගයේ ගිහලා පටලෙව්වා. දැන් ගයේ යන්න එපායි. දැන් බයික් එක සම්පූර්ණයෙන් පේනව නේද? ඇල්මට් එක පේනවනේ. ඒක තියෙන්නේ හැට. නමුත් මේ ඇස් දෙක වාලා තියෙද්දි මේ චක්කු ප්‍රසාදයේ ගබඩා වෙලා තියෙන ඔක්කොම රූප. ඒවා ඔක්කොම පේනවා. එහෙනම් මේ චක්කුව කොච්චර අන්ධ කෙරුවා උලක් අරගෙන මේක ඇනගත්තත් රූප පේනවා. ඇයි මේ චක්කු ප්‍රසාදයේ ගබඩා වෙලා තියෙන ඔක්කොම රූප. ඒව අවදි වෙන්න අවදි වෙන්න අර න්‍යාස්තියේ ඒ කියන්නේ චක්කු ප්‍රසාදයේ මධ්‍යස්තියේ තියෙන දේ කම්පණයට විසිරෙන්න විසිරෙන්න අර ඔක්කොම මැවිලා පේනවා. උපාසක මාත්‍ය ගිය මාසේ මේ අර අනුරාධපුරෙන් එනකොට අලිය කම්බ වුණාලු. තාන අලියෙන්නේ මේ ඇතෙක් දල දෙක තිබුණානේ. දැන් ඒ අලියා මැවිලා පේන්නේ නැද්ද? ඕ හොඬවැලත් එක්ක පාර මැදගෙනගෙන කකුල් අරමය කරලා බලාගෙන ඉන්නවා නිකා පිර දකින්නකොට බලන. ඒ ස්වරූපය දැන් ඒ ගස්කොලන් පාර ඔක්කොම පේනවනේ. අනුරාධපුරයටයි මෙතනටයි කිලෝමීටර් 50ක් විතර තියෙනවා. දැන් ඒ අලියා කොහමද පේන්නේ? අර චක්කුවේ කෙටම්පතුවෙන් අර රූප ටික නැවත මැවෙනවා. උපාසක මාත්‍ර ගියසරේ සමිතිය අර මාත්‍ය බැන්නලු නේද? අර වැඩේනි ටිකක් අවවාදයක් දෙනකොට ප්‍රසිද්ධිය දෙන්න නැතු පුද්ගලික දෙන්න එපා. අර වැඩිහිටියට මොකවත් නැන්නේ මොලේ. ප්‍රසිද්ධිය මාව නැකිටවල බැන්න දැන් ආයි මං කොහොමද සමිතියට යන්නේ? දැන් සමිතිය ඉවර වෙලා මාසෙකද 6යි. දැනුත් අර බැනුන් ටික ඇෙනවා. එහෙනම් මේ සෝතේ ප්‍රසාදය තුල තියෙන තැම්පතුවෙන් අරක ඇෙනවා. මේ මේ විදිහට බැන්නේ මේ මේ වචන කිව්වේ මේ විදිහටයි කළේ. එතකොට ඒ සිද්ධිය චක්කුවෙන් පේනවා. සෝතෙන් ඇහෙනවා. කාපු දේ ජීවවලට දැනෙනවා. කෙල උනනවා. අර කෑම જાතිය නම කිනකොට කෙල එනවා. ඇයි? ජීවවලට. එහෙනම් මේ හැම දේ තුලම ගබඩා වලින් ඒ රස දේවල් ඒක තුලින් පෙන්නනවා. ගඳ දේවල් එහා තුල ගබඩාවෙන් එහා පෙන්නනවා. රූප ටික එහාගේ ගබඩාවෙන් පෙන්නනවා. ශබ්ද ටික එහාගේ ගබඩාවෙන් පෙන්නනවා. පොළු පාරක් අදුනා. ඇඟ ඉරිවැටුණා මට එදා. කොහමද මේ මේ ප්‍රසාදේ පොට්ටබ්බ ප්‍රසාදේ තම්පතුලින් ඒක ඒ විදිහටම පෙන්නනවා. ඒ විදිහටම හිතනවා. ඒ කාලේ මොනතරම් ආදරෙන් කරුණාවෙන් කතා කළාද මිනිස්සු වෙනස් වෙනවා බලන්න අද මට නයි වෛරෙන් වාගේ පලි ගන්නවා එදා හිටපු මිතුරාද මගේ හතුරා මිනිස්සු වෙනස් වෙලා දැන් ඒ සිතට දැනෙනවා එන මේ හැම දෙයක්ම මේ අවදි වෙනවා අවදි වෙන නිසා මේ නාම රූප සංස්කාර සංඥා ධර්මات එක්ක අපි ගැටෙනවා ඒ ගැටෙනකොට අපි බලාපොරොත්තු වෙනවානේ මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න ඕනේ මේක මේ විදිහට නැතුව අන්න ඒ බලාපොරොත්තුත් එක්ක ගැටෙනකොට අලුත් අලුත් කර්ම ඇදෙනවා මේක තමයි මේ මිනිස්සු ඔක්කොම නැවත ඉපදෙන්න ප්‍රධාන හේතු කීපයකින් එක හේතුවක්. එතකොට දැන් මේ ආනාපාන සතිය මේ විදර්ශනාව කරනකොටගෙන වඩන භාවනා යෝගියා තේරුම් ගන්නවා එයාට අවශ්‍ය තරම ගන්න එයා දන්නවනම්. අවශ්‍ය තරම් එයාට එළියට දාන්නත් එයා දන්නවනම්. පේනකොට ඇසට අවශ්‍ය දේ එයා ගත්තද? ශබ්ද කනට අවශ්‍ය තරම එයා ගත්තද? ගඳ එයාට අවශ්‍ය තරම් ගත්තද? සිතවිලි එයාට අවශ්‍ය දේ හිතපුවාද මම මොකටද මට ඕන අරමුණ යාල් තියලා යාව පොරබදින්නේ දඟල් දාලා මාංචු දාලා මං ගැට ගන්න නෑ එයා කැමති දේ එයාට හිතෙන් අරිනවා ඒක දිහා බලාගෙන ඉන්නවා එයා මොකක් හිතන්නේ හිතෙන් අරිනවා බලන්නේ පේන් දරිනවා අහන්නේ ඇහෙන් දරිනවා දැන් යා නිවන් නිවනට සුදුසුකම් ලබනවා එහෙනම් මේ ආනාපාන සතිය තුළින් අපට මේ විදර්ශනානු භාවයෙන් අපි දකිනකොට අපට පෑදිලේ පේන එකක් තමයි මේ ලෝකේ භාවනාව කියලා වඩන්න මොකවත් නැහැ මේ දේවල් දිහා බලාගෙන ඉන්න තියෙන්නේ. භාවනා කරන්නේ නැහැ කියන භාවනාවයි අපිට කරන්න වෙලා තියෙන්නේ. එහෙනම් අපි මොනවද බලන්නේ? බැලෙන්න දරිනවා. ඒ බැලෙන බව දන්නවා අපි. ආන්නේ මොකවත් ඇහෙනවා. ඇහෙන බව දැනගෙන ඉන්නවා. මොකවත් හිතන්නේ. ඇයි අපි එක අරමුණක ඉන්න ඉන්න කියලා හිතන්න හිතන්න. ඒක විඩාවක්, ඒක ක්‍රියාවක්. එතකොට කර්ම හැදෙනවා. හැබැයි හිතන බව දන්නවා. ඒ හිතන දේ දිහා බලාගෙන ඉන්නවා. එහෙනම් වැඩ නැවතෙන්න තියෙන එකම ක්‍රමය තමයි වැඩ නොකර හිඳීම. දැන් අපි කියනවා වැඩ කරන්නේ නැතුව ඉන්න එක මොනතරම් විවේකයක්ද? ඒතොර වැඩ කරන්නේ නැතුව ඉන්න එක විවේකයි කියලා එයා දන්නවා. හැබැයි වැඩ නවත්තන්නේ නැහැ එයා. එයා තාම වැඩ කරගෙන තමයි කියන්නේ. අවසට ගිහලා හුඟ විවේකයක් ගන්න උන්ටට නාලා කෑම කල නිදා ගන්න ඕනේ. ඇයි? එයාට දන්න මේ වැඩ කරන එක නැවතුත් විවේකයි. එහෙනම් අපේ නිවීම තියෙන්නේ වැඩ නැවතීම තුලින් නම් ආයතනයි වැඩ ටික නවත්තනවා. මොනවද පේනවා එනවා දැනෙනවා ඇඟෙනවා සිතනවා කියන මේ වැඩ ටික නවත්තන්න තියෙන්නේ. ඒවා මොකවත් කරන්න. එතකොට ආනාපානා සති භාවනාව තුළින් විදර්ශනාව වඩලා ඒක තුළින් රාහත් වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි අතර තියෙන ප්‍රමාණය ඇතුල් වෙන ප්‍රමාණය පිටත් වෙන ප්‍රමාණය. එයා ගන්නවා රූප එයාට අවශ්‍ය නැතිනකොට එයා ඒක අමතක කරලා දානවා. එයා ගන්නවා ශබ්ද එයාට අවශ්‍ය වෙනකොට ඒක අමතක කරලා දානවා. එයා ගන්නවා ගන්ධ එයාට අවශ්‍ය නැති වෙනකොට ඒක අමතක කරලා දානවා. එතකොට මේ ආයතන අයම ඒ ඒ ආයතන වලට අවශ්‍ය තරමට ඒ කට්ටිය ගනුදෙනු කරගෙන යනවා ඒවා ඒ ඒ මොහතවල ඇති වෙලා නැති වෙලා යනවා ඒ නාමය රූපය ඇති වෙවි නැති වෙවි යන ස්වභාවයෙන් යුක්ත නම් මම මොකටද උපාසක මාත්‍යා විශේෂයෙන් වාඩි වෙලා මේවා බලන්න හොයන්න යන්නේ. මේවත් එක ගනුදෙනු කරන්න යන්නේ. මේවා වෙනස් කරන්න හදන්නේ. මට ඕන අරමුණක තියලා මම මොකටද මේගොල්ලෝ කලබල කරවන්නේ? දැන් භාවනාව යනු භාවනා කරනවා කියන එකට වඩා මම භාවනා නොකරමි කියන එක තුලින් 100 ඉඳීමත් අරකම තමයි. භාවනාව කරන කෙනා භාවනාවේ 100 ඉන්න එකයි භාවනා කරන්නේ නැහැ කියන එක පිළිබඳ 100 ඉන්න දෙකම එකයි දෙකම චිත්තානුපස්සනාවනේ. එහෙනම් මේ ආනාපාන සතිය තුළ ඒ වඩන කමඨානම අපේ ජීවිතයේ සියලුම වැඩ රාජකාරි කරගෙන වඩන්න පුළුවන්. ඒක කොයි ආකාරයටද මේ දෛනික කටයුතු හැම දේ තුළම නිරත වෙනවා, හැම කටයුත්තක්ම කරනවා, හැම කටයුත්තකටම සම්බන්ධ වෙනවා, නිරත වෙනවා. හැබැයි කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ කර්ම හැදෙන්නේ නැහැ. එහෙනම් පේන බව, ඇයෙන බව, දැනෙන බව, ඇඟෙන බව, සිතෙන බව අපිට දැනගන්න විතරයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒවා මොකවත් බලන්න හාන්න මොනවද දන්නේ කියන්නේ. කවුද දන්නේ මේ කතා කරන්නේ? කවුරු ගැන දන්න කතා කරන්නේ? ඇයි එයාට මෙච්චර විවේචනය කරන්නේ? මොකද්ද දන්න ප්‍රශ්නේ කියලා ඒවා ගවේෂණය කරන්න යන්නේ හොයන්න බලන්න යන්නේ ඒවා හොයන බලන නිසා බුදුහාමුදුර කියනවා මේ ඕපදූප හොයන්න එපා. ඉස්වචන කතා කරන්න එපා. අනුන්ගේ දේවල් එකට මේ මොකොත් මේ උත්තර දෙන්න යන්න එපා. පරුස ආවාච, පිසුන ආවාච, සම්පප, ලාප, ව්‍යාපාද, චේතන මේ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේක තමයි. අර පේන එක පේන්න හරින්නේ නැහැ. පේන්නේ මොනවද කියලා හොයලා බලලා ඒකට කරුණු කියන්න යනවා. ඇයෙන බව දැනගෙන යන්න නැවතිලා ඔව් ඔව් මටත් ආරංචි මේ මිනිස්සු මාළු අල්ලනවා බලන්න. ඒ මිනිස්සු අපට ආරාධනා කළාද? අන්න මේ විදිහට මේ ආයතන අයවලට මේ ඇයෙනවා, පේනවා, දැනෙනවා, අඟිනවා, සිතෙනවාට අපි උත්තර බඳින්න යනවා. ඒවත් එක ගැටෙන්න යනවා, ඇලෙන්න යනවා. ඒ නිසා තමයි මිනිස්සු නැවත නැවත ඉපදෙන්නේ. ඉපදීම නවත්තන එක හරි සරල ක්‍රමවේදයක්. මේක දිහා බලාගෙන ඉන්න තියෙන පාසන. දැන් ආනාපාන සතිය මේ වඩන්න පුළුවන්. මේ වඩන්න පුළුවන්. දැන් කනට කනට අවශ්‍ය තරම විතරනේ ගන්න පුළුවන්. ඊට වඩා දුන්නොත් කන් අඩිය බැලෙනවා. දිවට ඒකට ගන්න පුළුවන් ප්‍රමාණය විතර ඒකට වඩා ගත්තොත් වමන යනවා. එතකොට දැන් නාසයට ගන්න පුළුවන් ප්‍රමාණය විතරනේ ගන්න පුළුවන්. ඊට වඩා ගත්තොත් මුස්ම ඉර වෙලා මැරෙනවා. එතකොට මේ ආයතන ඔක්කොම තම තමන්ගේ ප්‍රමාණවල් දන්නවනම් ඒගොල්ලෝ ප්‍රමාණයන් දැනගෙන හරියට ගනුදෙනු කරනවා නම් ඒකේ මොකවත් අපර ප්‍රශ්නයක් වියදමක් නැත්තම් අපිට තියෙන පාසක මත ඒක දිහා බලාගෙන ඉන්නනේ. ඒකයි බුදුහාමුදුරු දේශනා කරන මේ දිහා බලාගෙන ඉන්නේ. වෙනස් කරන්න යන්න එපා. ඇලෙන්න ගැටෙන්න යන්න එපා කියලා. මේක කමටහන පස්සේ මඩන්න. එතකොට තෑම්නේ වෙනම නැවතිලා ඒ වගේ ගිරීම ලොකු දෙයක්ම අවශ්‍ය නැහැ. කාලයක් වෙන් කරලා පින්න පාන්නේ පිණ්ඩපාතේ යන ගමන් රාත් වෙලා තිනවා. සතපිලා කල්පනා කරන ගමන් රාත් වෙලා තිනවා. වළඳන ගමන් රාත් වෙලා තිනවා. රෙදි කෑලි වලින් පිරිසිදු කරන ගමන් රාත් වෙලා තිනවා. බනහාගෙන මෙම වාඩි වෙලා ඉන්න ගමන් රාත් වෙලා තිනවා. දැන් උපාසක මාත්‍යා මේකට ඉරියව්වක් තියනවාද? රාත් වෙන ඉරියව්වක් නැහැ. අවබෝධයට පත් වෙච්ච ගමන් රාත්. අවබෝධයට පත් කරන්න 100යි විදර්ශනාවයි ඕනේ. 100යි විදර්ශනාවයි ඕනේ. මේ දෙක තමයි අපිට වඩන්න තියෙන්නේ. විදර්ශනාව කියන්නේ 100මයි. 100 කියන්නේ විදර්ශනාවමයි. ඇයි 100න් ඉන්නවා කියන්නේ එයා විදහා දකින්නවා කියන එක. විදහා දකින්න බෑ 100 නැතුව. ඒ දෙකම එකමයි. ඉතින් ඒක විතරයි අපිට වඩන්න තියෙන වෙන මොකවත් නෑ 84000ම තියෙන 100 පවත්වන්න කියන එක. හැම දේ තුලින් බුදුහාමුදුර කියන්නේ 100 පවන්. 100න් තමයි මේක මේ ගොඩ යන්න තියෙන වෙන මොකවත් ක්‍රමයක් නෑ. බුදුහාමුදුර එක එක කෙනාට එක එක විදිහවල් කියලා දුන්නා නේද අපි හැමෝම භාවනා කරන්න එක එක. ඒ එතකොට එහෙම වෙන්නේ ක්‍රමයක් දෙකක් උපාසක මාත්‍යම කියන්නකෝ. අර ආනාපාන සතිය සක්මන් භාවනාව එතකොට අර දෙදි කැලක් පිරිමඩින්ද ඒ වගේ දැන් බලන්න උපාසක මාත්‍යා ආස්වාස කළා. ප්‍රාස්වාස කළා. ආස්වාස කළේත් මම නෙමෙයිනේ. දැන් උපාසක මාත්‍ය රාදවල් දෙකේම උස්ම ගන්නවා ගොඩාක් දුරට උපාසක මාත්‍ය දන්නේ නැහැ නේ උස්ම ගැන නම් කතන්දරේ. හුස්ම ගන්නනවා තමයි. හැබැයි මොනාර වැඩ කෙනකොට දන්නේ හැබැයි ඉබේ ඒක වෙනවා. ඒතර ආස්වාස කරපු දේ දන්නේ ප්‍රාස්වාස කරපු දේ දන්නේ. එතකොට එයා ගන්නවා ගත දේ තියා ගන්නවද? එළියට දාන්න. එතෙන් දැන් උපාසක මාත්‍ය මට දානයක් දෙනවා. දැන් මම ගන්නවා. ගත්තොත් මොකද කරන්න ඕනේ? නැවත ඉපදුනොත් මම ඒක නැවත දෙන්න ඕනේ. දුන්නම් උපාසක මාත්‍ය එක ගන්නවා. ගත්තාම නැවත උපාසක මාත්‍ය මට දෙන්න ඕනේ. එහෙනම් මේ ලෝකේ හැම දාම තියෙන්නේ ගනුදෙනුවක්. කකුල උස්සුවා. ඔසවමි. ඉස්සුවාම දැන් එයාට ඕම ඉන්න පුළුවන් ද අවුරුද්දක්? එතකොට දැන් ගත්තනේ කකුල. කොහෙටද ගත්තේ? උඩට ගත්තා. ගත්තනම් දෙන්න ඕනේ. ආයේ ඒක තිබ්බා. දුන්නානේ. දුන්න නිසා ගන්න ඕනේ. ආයේ ගත්තා. මේක කරනකොට යාට තේරෙනවා නිකන් ඇවිදිනකොට මේ ප්‍රශ්නේ තිබුණේ නැහැ. හැබැයි මම මේ සක්මන කියලා එකක් ගත්තනේ. ඔසවනවායි කියලා එකක් ගත්ත නිසා ගත්තොත් ඒක තියාගෙන ඉන්න බෑ දෙන්න ඕනේ. ගනුදෙනුවක් මේ ලෝකෙද. ඒතර ගත්තොත් දෙන්න ඕනේ, දුන්නොත් ගන්න ඕනේ. එහෙනම් මම යම්කිසි කෙනෙක්ගෙන් යමක් ගත්තා, රාගය ගත්තා. රාගය දෙන්න ඕනේ. එතකොට එක මේ සිටු කුමාරිකාවක් රාත්තරණින් වහන්සේ නමකට බහිනවා ගණිකාව කියලා. වේසිය කියලා වචනයකින් බහිනවා. ඒක පෙර භවයේ සිදු වෙච්ච එකක්. තථාගත ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රසිද්ධ ගණිකාවක් එයා. ඒක මේක ලොකු ප්‍රශ්නයක් නේ මෙච්චර හොඳට සප සම්පත් තියෙන මෙච්චර වත්කම් තියෙන මෙයා මෙච්චර මේ මේ විදිහට අසත්පුරුෂයෙකුනේ කොහොමද කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කතන්දරේ මොකද්ද කියලා අහනකොට නාන්සි පරිචිතයෙන් බල්ලා කියනවා මේ මහණෙනි මෙයා ඒ කාලේ ගොඩාක් සිල්වත් කෙනෙක්. හොඳට ධන දාන්නේ සම්පත්තින සිටු කුමාරිකාව. එතකොට රාත් තෙරණිය කෙනෙක් පිණ්ඩ පාත එනකොට ඒ තෙරණියට මේ මෙයා බැනලා තිනවා. ගණිකාව කියලා බැනලා තිනවා. හැබැයි මෙයා ගොඩාක් පින්දාම් කරලා තිනවා. ගොඩාක් දානමාන දීලා තිනවා. ඒ නිසා මෙයාට මේ භවයේ සම්පත් හම්බ වුණා. හම්බ වුණාට වැඩක් නෑ. අර වචන නිසා මෙයා ගණිකාවා. ගොඩාක් සැප සම්පත් කුදු වෙලා යනවා. කුද්දුත්තරා. කුදු වෙලා. භාග්‍යතුන්ස මෙයාට මොකද වෙලා තින්නේ? එතකොටත් කියනවා මෙයාත් ඒ කාලේ ගොඩාක් සැප සම්පත් තිබුණා. ගොඩාක් ධන දාන්නේ දීලා තිනවා. පසේබුදු මහරහතන් වහන්සේලාට දාන පූජා කරපු ශ්‍රේෂ්ඨ මෑණි කෙනෙක් මෙයා. හැබැයි දාහනේ හරගෙන ගියාට පස්සේ පසේ බුදු මහරහතන් වහන්සේ මේම තමයි ඉන්නේ කියලා ඇද කරලා ඒ කුදු විදියට කුලියක් අරගෙන ඇවිදලා අර පොඩි මුණුබුරාලා මුණුබිරිලත් එක්ක සෙල්ලම් කරනවා යා. ඒක ඇද කරලා පෙන්නනවා. එහෙම ඒ ඒ ආර්ය ශ්‍රාවකයන්ට කරපු නින්දාව නිසා මෙදාට පුදු වෙලා. හැබැයි අර උන්වහන්සේලා දීපු දාහනේ නිසා ගොඩාක් සපවත් විදියට ධන දාන්නේ හම්බෙලා. එහෙනම් මේ ලෝකේ ගත්ත දේවල් දෙන්න ඕනේ, දුන්න දේවල් ගන්න ඕනේ. මේ ගනුදෙනු එයා තේරුම් ගන්නවා. එහෙනම් සක්මන් භාවනාවෙත් කරන්නේ අරකමයි. දැන් ආස්වාසයෙන් ගත්තා ප්‍රාස්වාසයෙන් දුන්නා. මේක එසෙව්වා කියන්නේ ගත්තා ගත්තොත් දෙන්න ඕනේ. එතකොට මේ ගනුදෙනුව කියන මේ ධර්මතාවය මේ සෑම සංඥා සංස්කාරයක් තුළම පවතින එකක්. එකම දේ තමයි විවිධ වෙනස් විදිහකට. දැන් මම උපාසක මාතර මෛත්‍රී භාවනාව වඩනවා. සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙන්න ඕනේ කියලා උපාසක මාතර මම මෛත්‍රී කරනවා. දැන් ඒක මම උපාසක මාතර දෙනවනේ. දැන් මට මොනවද ලැබෙන්නේ? සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය. ඇයි මම ලෙඩ වෙලා, මම මේ සම්සුන් නැති වෙලා, මම ගොඩාක් මේ අසංවර වෙලා, මම මේ ලෙඩ රෝග වලට ගොදුරු වෙලා, මං එහෙම සුවපත් භාවය නැති කරගත්ත කෙනෙක් වෙන්න එපායි. එහෙම වෙන්නේ නැහනේ. මම හැමදාම දුකටපත් වෙන්නේ නැහැ. මොකද නිදුක් භාවය පූජා කළා. හැමදාම මම නිරෝගී. ඇයි මම රෝගාතුර වෙන්නේ නැත්තේ? නිරෝගීභාවය පූජා කරලා. හැමදාම මම සුවෙන් ඉන්නේ. ඇයි අනිත් අයට මම මේ සුවපත්භාවය පූජා කළා. එහෙනම් මම මෛත්‍රී භාවනාවේ මොනවද දෙන්නේ? ඒක මම ආයි ගන්න ඕනේ. එහෙනම් මම කැමති නම් මේ සංසාරේ විවේකයෙන් ඉන්න. අනිත් අයට විවේකයේ දෙන්න ඕනේ. එයාගේ විවේකයට බාධා කරන්න, එයාට කරදර කරන්න, හිංසා කරන්න, නිතරම එයාට බොහොම විවේක සුවේකින් කිසිම තාඩන පීඩනයකින් තොරව කැමැති විදිහට විවේකයෙන් ඉන්න දෙනවා. අපට ජීවිතයම දාම කැමයි. තපස් රකින්නවා. ගුරුවරයා මොකද්ද කරන්න කියලා බලන් දෙන්නේ විනයක් නැහැ. මොකවත් නැහැ දේශනා කරලා අපට මේ වත්පිළිවෙත් කියලා. එහෙනම් පාඩු වෙන්න තියෙන කිසිම වැඩක් නැහැ. ඒ විදිහට ශ්‍රාවකයන්ට විවේකයෙන් ඉන්න දීලා. ඒ කට්ටියට විනය දාලා තලලා පෙරලා දිව්වාම අපට හම්බෙන සේනාසනයක් වටේ තාප්ප බැඳලා ඇතුලේ වත් ගොඩ එක විනාඩියක් විවේකයෙන් ඉඳලා. ඇයි? අර කට්ටියට තලුවාම ඒක තමයි නැවත හම්බෙන්නේ. එතකොට මේ සක්මන් භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව කියන මේ සෑම භාවනාවක් තුළින්ම තථාගතයන් වහන්සේ එකම කාරණාවයි කියන්නේ. හැබැයි ඒ හැයට තේරුම් ගන්න පුළුවන් විදිහට මෛත්‍රියෙන්ද කියනවා. ආනාපාන වලින් කියනවා. සක්මණෙන් කියනවා වතපිලිවෙත් කියලා කියනවා මේක පිරිසිදු කරන්න කියලා වත්තු ගන්න. ඒ වත්වලිනුත් එහෙම තමයි. දැන් බලන්න දැන් මේකේ පිරිසිදු භාවයක් තියෙනවද? දැන් මේකේ පිරිසිදු භාවය දැන් උපාසක මාත්‍යා තමයි චුල්ලපන්තක. චුල්ලපන්තක තාම රාත් වෙලා නැහැ. ඒක උපාසක මාත්‍යා තාම සෝවන් නැහනේ. ඒක උපාසක මාත්‍යා ඇවිල්ලා කියනවා මට චුල්ලපන්තකේ කමටාන ඕනේ. මම උපාසක මාත්‍යාට දෙන්නේ අර බෝධිය පිරිමදින්න කියලා නෙමෙයි. චෛත්‍ය පිරිමදින්න කියලා. මම දෙන්නේ මේ කෝප්පේ. ගිලම්පස ගත්ත කෝප්පේ දීලා කියනවා. උපාසක මහත්තයා දැන් චුල්ලපන්තකනේ ගණ්ඩ ලෙන්සුව ගත්ත ලෙන්සුව. මේක පිය දාන්න. පිය දාලා පිය දාලා කියනවා අපි හඳුනන්නේ දැන් කන්නඩි වගේ පොලිස් වුණා. රෙදි කැල්ලට මොකද උනේ? රෙදි කැල්ලට අපිරිසුදු නයි මේක කුණු ටික ආව නෑ. මොකවත් උන්නේ උපාසක මාත්‍යට අවබෝධය නැති නිසා උපාසක මාත්‍යා කියන මේක පිරිසුදුනා කියලා නෑ. ඒ රෙදි කෑල්ලේ තිබිච්ච පිරිසුදුභාවය මෙයා ගත්තා. මෙයාගේ අපිරිසුදුභාවය මෙයා ගත්තා. මේ දෙන්න ගනුදෙනු අකලේ කියලා මම එකක් කියනවා. අතමාත්‍ය කල්පන හරි අපි හන ලේන්ස් අතර ගන්නකොට හරි පිරිසුදුයි දැන් මේ පිරිසුදුභාවය මේකේ නෑ එහෙනම් කොහෙද තියෙන්නේ මේකේ එහෙනම් ඒ පිරිසුදුභාවය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ඒතර කලින් කෝපි අපිරිසිදුයි දැන් ඒ අපිරිසිදුභාවය මේකට ඇවිල්ලා එහෙනම් මෙයාගේ දේ මෙයා ගත්තා මෙයාගේ දේ මෙයා ගත්තා එහෙනම් අපි අපිරිසිදුභාවය අයින් කරලා පිරිසිදුභාවය ගත්තොත් නිවන් අපි අපිරිසුදුභාවය අයින් කරලා පිරිසුදුභාවය ගන්න නැතුව අර ලේන්සෝ වාගේ පිරිසුදුභාවය දීලා වල අපිරිසුදුභාවය ගත්තොත් අසත්පුරුෂ සේවනය කර අපි අපායේ දැන් තේරෙනවා එහෙනම් මේ ලෝකයේ අසකන දිව නාසයේ සමසිතින් අපිරිසිදු ටික අයින් කරලා පිරිසිදු ටික ගන්න ඕනේ අපේ හැමදෙන්නේ මට වැඩේ තේරෙනවා අන්න මෙතන රාත් වෙනවා එයාට කමටානම් වුණා ඒ කියන්නේ එයාට ඒක ප්‍රඥාවෙන් දකින්නේ ඒ ඇසේ තියෙනවා හැබැයි ඒ ප්‍රඥාව වඩලා නැහැ. ඒක වඩපු කෙනා ඇවිල්ලා අරකට පොඩි තට්ටුවක් දාලා ඒක අවදි කරනවා. අවදි කරාම එයාට තේරෙනවා. එහෙනම් මේ ලෝකෙ මොකවත් පිරිසිදු වෙන්නේ පිරිසිදු දේ තුල තියෙන පිරිසුදුභාවය මෙයාට පූජා වෙනවා. එයාට අපිරිසුදුභාවය මෙයාට පූජා වෙනවා. එහෙනම් කාන්තාවදියා දකින්න මොකවත් වෙන්නේ නැහැ. එයාගේ අපිරිසුදුභාවය මෙයා ගන්නවා. මෙයා මොනවද කරන්නේ? මෙයාගේ මෛත්‍රිය කරුණාව දයාව එයාට දෙන්න ඕනේ. එහෙනම් අපි පුළුවන් තරම් අපිරිසිදු ටික එළියට දාලා පිරිසිදු ටික ඇතුල් කරන්න. එහෙනම් ඇසෙන් හොඳ දේවල් ගන්න ඕනේ. අන්න සම්මා දිට්ඨිය. සම්මා වායාමය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා සතිය. දැන් බුදුහාඳුර කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේකනේ. මේ රෙදි කැල්ලෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් ගත්තා. කොහමද? මගේ රෙදි කැල්ල පිරිසිදු නම් එයා නිතරම කලබල වෙන්න ඕනේ. තව තවත් පිරිසිදු වෙන්න මිසක් අපිරිසිදු වෙන්න නෙමෙයි. මම මොකද කළේ? මේකේ තියෙන අපිරිසිදුභාවය මෙයාට දුන්නා. මේකේ තිබිච්ච පිරිසිදුභාවය මෙයාට දුන්නා. එහෙනම් මගේ ළඟ තියෙන සියලුම අපිරිසිදු ටික එළියට දාලා දාලා පිරිසිදු ටික ගන්න නම් සම්මා දිට්ඨියෙන් මම බලන්න ඕනේ. සම්මා සතියෙන් මං ඉන්න ඕනේ. සම්මා වායාමයෙන් මං ජීවත් වෙන්න ඕනේ. සම්මා ආජීවයෙන් කම්මන්තයෙන් මං කටයුතු කරන්න ඕනේ. අන්න ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේකෙන් වඩනවා. අන්න මේක පිරිසුදු කරන්න කරන්න මේ රෙදි කෑල්ලේ තියෙන පිරිසුදුභාවය අරයට ක්‍රමානුකූලව ආයෝජනය වෙනවා. අර ආක්‍රමණය කරනවා. අරයා ක්‍රමානුකූලව මෙයා. එනනම් මේ ලෝකේ සිය අඩු වෙන හැම මොහොතෙම මගේ පිරිසුදුභාවය අඩු වෙලා අර පිරිසුදුභාවය මෙයා ආක්‍රමණය කරනවා. එහෙනම් සිය නැති හැම මොහොතෙම ලෝභ දේශ මොහ රාග වලට මං ගොතුරු වෙනවා. එහෙනම් 100 වැඩි වෙන්න වැඩි වෙන්න. එතකොට දැන් මේක පිරිසිදු කරන්න ඕනේ කියලා මෙතන 100 තිබ්බනේ මම. මේකේ තමයි 100 තිබ්බේ. රෙදි කැල්ල ගැන 100 තිබුණාද? නෑ. ඒක රෙදි කැල්ල ගැන මට කිසිම අවධානමක් නෑ. මේක පිරිසිදු කරන්න ඕනේ. මේක මෙතන තමයි පිරිසිදු කරන්න ඕනේ කියලා මේක 100න් ඉන්න ඉන්න. මෙයාගේ අපිරිසිදු ඔක්කොම ගැලවිලා ගියා. පිරිසිදු එහෙනම් මේ ආයතන අයතුල 100න් හිටියොත් විතරයි අපිරිසිදු ටික ගැලවිලා යන්නේ. පිරිසිදු ටික ඇතුල් වෙන්නේ 80න් හිටියොත්. පිරිසිදු ටික ගැලවිලා යනවා. 80න් ඉන්නේ සමහරයට ආක්‍රමණයලා අර අපිරිසිදු ටික මාව ආක්‍රමණය කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගත්තා. සම්පූර්ණ අර්ථ පියදාන කොට යට තේරුම් ගලා තියෙන මොනවාද ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේ කෝපය පිරිසිදු කරලා පියදාලා රාත් වෙන්න බැරිද? පුළුවන්. ඊන මේ හැමතැනම තිබිලා තියෙන කමටාන්නේ මේ හැමතැනම අපේ කුසල් පාළ වෙලා පුබ්බේච කත පුඤ්ඤත පෙරපින් පාළ වෙලා ඉවරයි. හැබැයි මේක පිනක් කියලා තේරුම් ගන්න ප්‍රඥාව නැහැ අපට. මේ දැන් මේ ඇයෙන කතන්දරේ පෙරපිනක්. මේක කාටවත් ඇවුන්නේ උපාසක මාතර විතරයි විශේෂයෙන් ඇවුන්නේ. ඒ කුසලයේ තව කාට හරි තියනවද කියලා බලනකොට එතන ඉන්න කට්ටියට නෑ. තව කෙනෙක් ඉන්න ඒ කුසලයේ තියෙන කෙනෙක්. එයා ඉන්න ඇතුළේ කුටියක් ඇතුළේ. ඒ නිසා ඒ කුසලයේ යාට දෙන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේට ආරාධනා කරනවා. මේ කතන්දර අහන්න ඔබ වහන්සේටත් කුසල් තියෙන නිසා ඔබ වහන්සේට ඉඳලා මේ කතන්දරය ආගන්න. එහෙනම් එදා චුල්ලපන්තක රාත්‍යෙන්ද ඇත්තටම දැක්කේ මොනවද කියලා කවුරුත්ම ලෝකේ දන්නේ ඒක මොනවද කොහොමද ඒක දැක්කේ කියලා ඒකට සමවැදිලා බලනකොට තේරෙනවා චුල්ලපන්තක මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සමාන කරන්න පුළුවන් ප්‍රඥාවන්තයෙක්. ඒ කියන්නේ අපි කාටවත් දකින්න බැරි එක උන්වහන්සේ දැක්කා. මේක පියදානකොට උන්වහන්සේගේ ඕමනාව තියෙන ඒක පිරිසිදු කරන්න. මේ රෙදි කැල්ල පොඩි වෙනවද, තැලෙනවද, බඩගින්නේ මැරෙනවද, ඇටකටු පෑදෙනවද, මෙයාගේ කැස් කෙස් පෑදෙනවද, මෙයාට මේ කලන්තය දෙනවද, තෙමෙනවද, එම්බ්‍රිස මොකවත් යට ගාණක් නැහැ. මේ ආයතනයේ කර්ම ටික පිරිසිදු වෙනවද? අරක විගදර යාට උවමනාව තියෙනවා. නිවනට මේ හිත පිරිසිදු කරන්න විතරයි ඕනේ. කයට කැම දීලා නැහැ, පම්පාසු කරලා නැහැ, මේක රෙදි හොදලා නැහැ. දත් මැද මොකවත් එයාට වමනා නැයි. එයාට වමනාව තියෙන රෙදි කැල්ල නඩත්තු කරන්න නෙමෙයි, කය නඩත්තු කරන්න නෙමෙයි. මේ ආජීවය පිරිසිදු කරන්න ඕනේ. අපි එදාලා පියදාලා තේරුම් ගත්තා. හරි. මේ වැඩේ හරියට වීර්යෙන් කරන්න ඕනේ. මගේ ඉලක්කය වෙන්න ඕනේ සිත පිරිසිදු කරන එක මිසක් කය නඩත්තු කරන එක නෙමෙයි. කය අපිරිසිදු වුණා ප්‍රශ්න නැහැ. සිත පිරිසිදු වුණා. එහෙනම් මම 100 පවත්තන හැම තැනම පිරිසිදු වෙනවා. 80න් ඉන්න හැමතැනම මේ රෙදි කැල්ල වගේ අපිරිසිදු වෙනවා. මේකට මම පිරිසුදුභාවය මේකට 100 මන් තියාගෙන හිටියොත් මේක මම රැකගෙන ඉමීසරේ කරනවා. ඇයි? මම රෙදි කැල්ලේ පිරිසුදුභාවය රකින්න නිසා රෙදි කැල්ලෙන් රකින්නවා මේක පිරිසිදු වෙන්නේ මගේ සම්පූර්ණ 100 මම පැවතේ මේක පිරිසිදු වෙන්න ඕනේ. ඒ නිසා මේක අපිරිසිදු නම් මම තරක දැන් දිලිසෙනවා. මේ ලෝකේ ඒ හැම දෙයක්ම ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් හැම මොහොතෙම විදර්ශනාවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් උපාසක මාත්‍ය මේ විනාඩි 5ක් වැඩි අඟුලිමාලට අපි කියන අඟුලිමාලට විනාඩි 5ක් ගියාට අපට විනාඩි 5ක් වැඩි අපිට විනාඩියක් ඇති. තප්පරයටක් හොඳටම ඇති. මේක අත්තරින්න. මොකවත් අත්තරින්න දෙයක් නැහැ නේ උපාසම. මම අත්තරියා කියන මානසිකත්වයෙන් අදන්න තියෙන්නේ. අත්තරියා කියන මානසිකත්වය අදන්න තියෙන්නේ. ඒ හදන්නේ මේ තප්පර 10ක් වැඩි නේද? ඒක හදාගන්න බැරුව නේ උපාසක මාත්‍ය හොතලා දන් දෙනවා, හදලා දන් දෙනවා, උයලා දන් දෙනවා. ඇයි මේක අත්තර ගන්න බෑ? අදයි මම ඔක්කොම අත්හැරලා ඉන්නේ කියලා මානසිකත්වය හදන්න පුළුවන් නම් පටාචාරි තමයි කෙලින්නේ. පටාචාරි අපි කෙලිම. ඇහෙනකොට ඔක්කොම අත්හැරලා ඉවරයි. ඇයි ඔක්කොම මැරිලානේ? හැමදේම අත්හැරලානේ වෙන්න තියෙන ඔක්කොම වෙලා. එක මොහොතෙම ඔක්කොම නෑ මට. මොකවත් නෑ. ඉවරයි. ඒ මානසිකත්වයට එන්න බෑ. අපි එක කොච්චර කිව්වත් පස්සේ මම දන්නවනේ වාහනේ තියනවා මේ මත්තරලා පුළුවන් ද යන්න එපා. යන්න වාහනේ ඕනේ නෑ. ඒ කියන්නේ එයා මේ ලෝකේ අර බැඳිලා ඉන්න ස්වභාවي මානසිකත්වයෙන් ගැලවෙන්න කැමති නෑ. ඒ නිසා එයා rahat වෙන්නේ නෑ. අනිත් එක මේ පෙර අකුසල් පළ දීලා ඉවර වෙන්නත් ඕනේ තියෙන්නේ නෑ උඩ. දැන් මිනිස්සෙක් වාහනයකින් ඇවිල්ලා බණ ටිකක් අහලා ඉවර වෙලා යනකොට වාහනේ ළඟින් යනවා. ඒකට උපාසක මත වාහනේ කාගේද? උපාසක මත නිලවගෙන ආවේ. ඔව්. ඒ ආපු කෙනා මැරුණා. මේ යන්නේ වෙන කෙනෙක්. බලන්න <laughs> යත්තරම් විදිය. එයා නිරෝධ වෙලා. පස්සේ දැනගත්තේ එනකොට පුතුජන වශයෙන් ඇවිල්ලා තියෙන යනකොට rahat වෙලා. ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයකට බැඳිලා නැහැ. යාම දෙ මත්තලයට වැඩක් නැහැ මේවා. එයාට උනේ ගමනනේ. ඇවිදින කොටත් ඒ ගමන යනවනම් වේගයට ප්‍රශ්නයක් නැහනේ. කොයි හිටියත් මැරෙනවනම් කොහොමත් මැරෙනවා නම් ඉතින් එයාට ඒක ප්‍රශ්නයක්වත් නැහනේ. ඒ නිසා මේකෙන් ගියත් ගමනමයි මේකෙන් ගියත් ගමනමයි. ඉතින් මේක නඩත්තු කරන්න ඕනේ මේ විදිහටම යනවා. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න නැහැ මේ ලෝකේ. අපට ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ අපි අදාගත්ත ලෝක වැඩි. ඒවා අපි නඩත්තු කරනවා. සෑම මොහොතක් ගන්න මේ ලෝක නඩත්තු කරන් අපි ගොඩාක් දුක් විඳිනවා පාසකමාලිය. මෙතනට අල්මාරියක් ඕනේ. මේ පිටියේ නැත්තම් පාළුයි. ඒ අල්මාරිය ගන්න කොච්චර හම්බ කරන්න ඕනේද? මොනතරම් වේසක් දරන්න ඕනේද? මේ ලොක් එක ටිකක් හරියට වැයෙන්නේ මේකට හොඳට පිත්තල ලොක් එකක් දාන්න. මේ ලොක් එක ගන්න මොනතරම් වේසක් දරන්න ඕනේද? උපාසක මාත්‍යා දැන් මේ ලොක් එකේ ප්‍රශ්නේ ආවේ අර කැබිනට් එකේ ප්‍රශ්නේ ආවේ ඇයි? අදවතට කියන්නකෝ උපාසක මාත්‍යා එකඟව. ඒ ප්‍රශ්නේ ආවේ අතුලේ බඩු තියෙන නිසා මේ. බඩු නැත්නම් ලොක් දානවද මිනිස්සු? බඩු නැත්නම් අල්මාරි පෙට්ටියක් ගන්නවද ගන්න? එහෙනම් බඩු ගත්ත වැරද්ද හදන්න නැතුව අල්මාරු කීයක් ගත්තත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැයි. ඒකට පෙරෙව්වා තවත් බඩු ගන්නවනේ. තව අල්මාරිය පාය. තවත් තවත් බඩු ගන්නකොට තවත් මේකට මේ ලස්සන මේ ආරක්ෂිත මේවා සේව් ඕනේ. ඇයි? එක එක ඒවා වටිනාකම් වැඩි වෙනකොට ඒකට ඒකට අදාළ විදිහට ලොක් ගන්න ඕනේ අපි. ලොක් කරගෙන ඉවරත් නැහැ. අල්මාරිය අදලා ඉවරත් නැහැ. හැබැයි බඩු ගන්න එක නැවතුව ඔක්කොම නවතිනවා. එහෙනම් අපි අර ප්‍රශ්නෙට නෙමෙයි උත්තරේ දෙන්නේ. අර උත්තරේ ප්‍රශ්නයක් කරගෙන දඟලනවා. මේ ලෝකේ හැමදේම මේම තමයි පාසක මත ඔයලා බලනකොට මේ පුංචි තැනක් වැරදිලා තියෙන්නේ. අරයට මේම කරන්න ඕනේ, මෙයාට මේම කරන්න ඕනේ, මේ මේ කට්ටියට මේ විදිහට සලකන්න ඕනේ කියලා පිටාන ඉනවා. හැබැයි අපි දන්නේ එයා ඉපදෙන්න කලින් එයාගේ බත් ප්‍රමාණය තීරණය වෙලා ඉවරයි. එයාගේ ආයුෂ, එයා මැරෙන මොහොත තීරණය වෙලා ඉවරයි. එයා ඉපදෙන මව් කුස තීරණය වෙලා ඉවරයි. එයා අම්බ කරන සම්පූර්ණ ධනෙ රුපියලින් ඉඳලාම එයාට තීරණය වෙලා ඉවරයි. ඊට වඩා රුපියලක් වැඩියෙන් අම්බ කරන්නත් බෑ. එයාට අම්බෙන්න තියෙන රුපියලක් ප්‍රතික්ෂේප කරන්නත් බෑ. එයාගේ බත් ප්‍රමාණය, වතුර ප්‍රමාණය, කැවිලි ප්‍රමාණය ඔක්කොම තීරණය වෙලා ඉවරයි. ඒතර මම කවුද එයාට වැඩිපුර ගස් ලැබු ගෙඩියක් අම්බ කරලා දෙන්න? එහෙම දෙන්න පුළුවන්ද මට දෙන්න තියෙන අයිතිය මොකද්ද මට? ඒතර මේ කරන්නේ අකටයුත්තක් කියන එකත් මන් දන්නේ නැනේ. දැන් ආල්මිල උපාසක මාතේ ට උදේ 250යි. ආල් කිලෝ එක 250යි කිමුකෝ. බඩගින්නේ මැරිච් එකේ පෙන්නන්නකො පතරවල. එකෙක්වත් මැරෙන්නේ නැහැ. ඒ කියන්නේ ආල්මිල කොච්චර වුණත් මේ මිනිස්සුන්ගේ බත් ප්‍රමාණය කාටවත් මේ ලෝකේ නවත්තන්න බෑ. ආහාර දෙපාර්තමේන්තුවල නවත්තන්න බෑ. හේතුව කොච්චර මේවා වැඩි දියුණු වුණත් මේවා මේ ආරක්ෂිත ලෙස මිනිස්සු මේවා මේ පරිභෝජනය කරන්නත් ගබඩා කරලා තිබ්බත් අර මිනිසුන්ගේ කැම ටික අම්බෙනවා. ඒ කුරා කුඹියා මෙච්චර නම් මේගොල්ලන්ට ගබඩාවල් මොකවත් නැහැ. මේගොල්ලෝ කවුරු පුච්චිටි කියලා කැම ගන්නෑ. හැබැයි කුරා කුඹිය කවදාවත් කැම වර්ජනය කළා නැහනේ. බඩගින්නේ මැරිලා නැහනේ. ඒතකොට උන්ට ඔක්කොම කැම මේ ඒ කර්මයේ සැකසিলাනේ. එතකොට කුරා කුඹියා ඉඳලා ආකාශයේ පක්ෂියා වෙනකම්ම ඒගොල්ලන්ගේ ආහාර පාන හිඳුන් හිඳුන් ඔක්කොම කර්මානුරූපී සැකසিলা තියෙනවා නම් අපි මොකටද මේවට වෙසෙන්නේ? අත්‍යවශ්‍යතාව කියලා ඉන්න තැනක් අඳින්න තැනක් කන්න තැනක් නවාතැනට මේ ඔක්කොම ඇයි අපි මාන්සිනේ ඔක්කොම තියෙන වෙලා ඉවරයි. කෙනෙක් ඇවිල්ලා කියන ස්වාමීනි මේ කතන්දරේ මම විශ්වාස කරන්නේ මම ඇයි ඔබ වහන්සේ මගේ ගුරුවරයා වෙන්න පුළුවන් නමුත් මේක මම විශ්වාස කරන්නේ නැහැ කිව්වා මං කියන ගුරුවරයා කියන දේ විශ්වාස කරන්න බැරි තරම් ඔබ වහන්සේ තියෙන සැකේ මොකද්ද? ඒකට කිව්වා ස්වාමීනි හැම කෙනාටම මේක තීරණය වෙලා තියෙනවා. මට ගෙයක් හම්බෙලා නැහැ. මං ඉන්නේ තාම ගාක්කයට. මං වැස්සට තෙමෙනවා, පිනිබානවා. මං සීතල ඉන්නේ. ඒ කියන කර්මයටන මට ගෙයක් හම්බුන්නේ නැහැ. මං කිය ගෙයක් හම්බෙලා තියෙන්නේ. ගෙයක් හම්බෙලා තියෙන්නේ. ඒ ගේ හම්බෙච්ච බව ඔබ වහන්සේ දන්නේ නැහැ. මොනවද ඔබ වහන්සේට හම්බෙච්ච ගේ? gedara කින්නකොට පිනිබාන්නේ නැහැ, තෙමෙන්නේ නැහැ. හැබැයි තෙමෙනකොටත් ඒක දරා ගන්න පුළුවන් නේද? එයාට දරා ගන්න බැරි නිසා තමයි එයාට වාලයක් හම්බ වුනේ. ඔබ වහන්සේට දරා ගන්න පුළුවන් නිසා ඔබ වහන්සේට වාලයක් හම්බුන්නේ ඒ දරා ගැනීමේ හැකියාව තමයි ඔබ වහන්සේට හම්බෙච්ච ගේ. ඒක ලෝකෝත්තර ගයක්. එයාට ඒ දරා ගන්න බෑ. ඒ නිසාට වාලයක් වාලා සීට් වාලා තිනවා. ඇයි? එයාට දරා ගන්න බෑ. ඒ වාලේ දීලා එයාට ගේ හම්බෙච්ච එකයි දරා ගැනීමේ හැකියාව දෙන එක දෙකම එකයි. ඔබ වහන්සේට ඒ වැස්සට අවුවට ඔරොත්තු දෙන හැකියාව ඒ ගේට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක එයාට නැහැ කියලා. එතකොට තමයි එයාට දැනගත්තේ ගෙවල් ලෝකෝත්තරවත් තියනවා කියලා. විමාන වාගේ. එයාට පේන්නේ නැහැ. එතකොට එයාට ගෙයක් හම්බෙලා මොනවද? වැස්සට තෙමෙන්නේ ඇයි? තෙමෙන්නේ නැහැ කියලා කියන තෙමුණට ඒක දරාගැනීම හැකියාව තියෙනවා. පින්නට තෙමෙනවා. නමුත් එයා කවදාවත් කලබල වෙන්නේ ඇයි? ඒ තරම් එයාගේ සිතට ඒක ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ ඒ gederin හම්බෙන්න තියෙන ඔක්කොම ආරක්ෂාව එයාට ලෝකෝත්තර ලැබිලා. ඒ කියන්නේ එයාට ගේ ලැබිලා. ගේ පාළ වෙලා. මේ විදිහට අපි එක එක දේවල් ප්‍රඥාවෙන් දකිනකොට ඒ සෑම දෙයක් තුළින්ම අපිට හැමදේම ලැබිලා උපාසක මාත්‍ය. කල්යාණ මිත්‍රයෝ ලැබිලා, ධර්මයේ ලැබිලා හැමදේම ලැබිලා. ප්‍රමාදේ මොකද? මේවා දකින්න විදර්ශනාව නැහැ. ප්‍රඥාව වඩලන්නේ. අපි කියන කල්යාණ මිත්‍රයා තාම මුණ ගැවුන්නේ නැහැ කියලා. දැන් කල්යාණ මිත්‍රයා මුණ ගැවුන්නේ නැහැ කියලා කියන්නේ කල්යාණ මිත්‍රයා හඳුරනවද නැද්ද? දැන් කල්යාණ මිත්‍රයා හඳුරන්නේ නැත්නම් එයා දන්නේ නැහනේ කල්යාණ මිත්‍රයා කවුද? එතකොට එයා දන්නේ නැහැ හම්බුණාද නැද්ද කියලා. එයා කියන තාම මට කල්යාණ මිත්‍රයා හම්බ වුණේ නැහැ. මගේ ගෝලෙක් මට කියනවා. මං ඇහුවා ප්‍රශ්නයක් මේ ස්වාමිනී දැන් කල්යාණ මිත්‍ර හම්බුන්නේ නැහනේ. එතකොට දැන් මේ හම්බෙච්ච කට්ටිය කල්යාණ මිත්‍රෝ නැහැ කියලා විශ්වාසද? ඔව් විශ්වාස. ඇයි? අඩුපාඩු වැඩි. ඒතර අඩුපාඩු නැතිව මේ විදිහට හිටියොත් තමයි කල්යාණ මිත්‍රයා කියලා විශ්වාසද? ඔව්. දැන් ඒම හිටියොත් කල්යාණ මිත්‍රයා කියන එක සම්පූර්ණව දන්නවනේ. ඒතර ඔයානේ කල්යාණ මිත්‍රයා. දැන් අනිත් අය ළඟ නැත්තම් ඒ වගේ තමයි කල්යාණ මිත්‍ර ඉන්දිය යුතුයි කියලා මම හිතනවා. ඔව් ඒ ටික මං ළඟනේ තියෙන්නේ මමනේ දන්නේ. මම තමයි කල්යාණ. ඒතකොට ඔයාට ඔයාමයි කල්යාණ මිත්‍රයා. ඔයාගේ ඇසේ දෝෂ ඔයාට හදන්න පුළුවන්. ඒක ඔයාගේ කල්යාණ මිත්‍රයා දන්නවා ඔයාගේ අඩුපාඩු. ඇයි අර කට්ටිය දන්නේ නැහනේ? එතකොට ඔයාගේ කනේ දෝෂ ටික දැන් අර කට්ටිය දන්නේ නැහැ. එතකොට සම්පූර්ණ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය දන්නේ ඔයානේ. ගතිගුණ දන්නේ ඔබ ඔබ වහන්සේනේ. එතකොට සම්පූර්ණ ඒ කල්යාණ මිත්‍රයාගේ ඇකියාවල් තේරුම් ගත්තේ ඔයානේ. එතකොට ඔයා බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ කෙනෙක්නේ. එතකොට සම්පූර්ණ චරිතය දන්නවනම් ඒ චරිතේම කනේ දෝෂය හදන්න බැරිද? දිවේ දෝෂය හදන්න බැරිද? කයේ දෝෂය හදන්න බැරිද? එතකොට එයා කියනවා ස්වාමීනි මට කල්යාණ මිත්‍රයෝ දෙන්නෙක් හම්බ වුණා කියලා. කවුද? ඔබ වහන්සේ ඒ වගේ කෙනෙක් කියලා කිව්වා. මේක පෙන්නපු නිසා. මං කිව්වා පින පාළ වෙනකොට ගෙවල් කඩාගෙන පාළ වෙන්නේ. බලන්න ඔබ වහන්සේ එක්කෙනෙක් හම්බුන්නේ නැහැ කියලා දුක් වෙනකොට දෙන්නෙක් හම්බ වුණා. දැන් දෙන්නගෙම වැඩ අරගෙන අර කට්ටියට වඩා දෙගුණයකින් වේගෙන් යන්න ඕනේ මේ ගමන. ඒ නිසා තමයි දෙන්නෙක් හම්බ වුණේ. පැයට කිලෝමීටර් 50ක් යනවනම් දැන් 100ට යන්න ඕනේ. දෙන්නෙක් හම්බ වෙලා ඉන්නවා. එහෙනම් මේ ලෝකයේ උපාසක මාත්‍ය අපිට ප්‍රඥාවේ ප්‍රශ්න තියෙන්නේ. ප්‍රඥාව තිබුණා නම් මේ ලෝකයේ උපාසක මාත්‍ය බුදු වෙනවා කියන එක පොඩි දෙයක්. දසපාරමිතා පැයකින් සම්පූර්ණ කරන්න පුළුවන්. ඇයි ඒක වඩලා පරිපූර්ණ කරන ක්‍රමවේදය අපට අවබෝධ නැහැ. ප්‍රඥාව නැහැ. දානේ කොහොමද පරිපූර්ණ කරන්නේ? අපි දන් දීලා මේක ඉවර කරන්න බෑ. වෙස්සන්තර ජාතකයේ අපේ තථාගතයන් වහන්සේ විඩාවටපත් වුණා. වේලාම බ්‍රාහ්මණයා විඩාවටපත් වුණා. හැබැයි දන් දෙන හදාස තියෙන තාක්කල් දන් දෙනව නේද? දන් දෙන හදාස දන් දෙනවා. දැන් දාණය දෙන්න දෙයක් ඉතුරු වෙලා තියනවද? දන් දෙන අදාස තිබුණොත් නේ දන් දෙන්නේ. දන් දෙන අදාස දන් දෙනවා. දාන පාරමිතා ඉවරයි. මේ වගේ දසපාරමිතාව පැයකින් පරිපූර්ණ කරන්න පුළුවන්. ප්‍රඥාවේ දෝෂ තියෙන්නේ අපි ප්‍රඥාව පාරමිතාවකසෙන් වඩලා නැහැ. මේවා පුරුදු කරලා නැහැ. අපේ ඒ ඒ කල්පනා කිරීමේ ඒ ඒ විඥානයේ තියෙන අඩුපාඩු මේවා. දැන් ඉඳලා මේවා වඩන්න. දැන් ඉඳලා වඩන්න. තාම මොකොත් ප්‍රමාද වෙලා නැහැ. <laughs> නෑ නෑ ඒක තමයි. ඊළඟ පස්ස ගන්න. ඒක තමයි ඉතින් ගැටලුව නේ අනිත් ඔක්කොම ඉතින් ඒකට විතරනේ වෙන්නත් උනේ මම හිතන්නේ. හැබැයි ඒක උපාසක මාත්‍ය ගැටලුව කියලා කිව්වට මේ මගේ සිත ඒක ටික ප්‍රතික්ෂේප කරනවා. දැන් ඒක ගැටලුව නම් මේ සෑම ප්‍රශ්නයකටම දැන් ඒකනේ උත්තරේ උනේ. දැන් ඒ ගැටලුව ගැටලුවක් කියලා හාපු නිසා නේද හැම ප්‍රශ්නෙටම උත්තරේ හම්බ වුනේ. ඒතකොට ඒක ගැටලුවක් නෙමෙයිනේ. ඒක නේනම් මේ හැම දෙයකටම උත්තරේ වෙලා තිබිලා තියෙන්නේ. දැන් ඒක ගැටලුවක් නම් ඒ ගැටලුවෙන් අර ඔක්කොම අවුල් වෙන්න එපායි. දැන් ඒ ගැටලුවෙන් තමයි ඔක්කොමට උත්තර හම්බ වුනේ. එහෙනම් ඒක ගැටලුවක් නෙමෙයි. ඒක තමයි අපේ පෙරපින. ඒ ගැටලුව තමයි අපේ කුසලය. ඒක තමයි මගේ පෙර මං ගෙනාපු පාරමිතාව. ඒ ගැටලුව. ඒ ගැටලුවම තමයි දැන් අද නිවන් මාර්ගය උනේ. ඒක තමයි කමටානුනේ. ඒ ගැටලුවෙන් තමයි මේ ලෝකෙ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හම්බ වුනේ. අපිට අර මේවා තර ඔබහන්ති කිව්වාගේ තෙන්ට යන්න පහසු අර පෙර තිබ්බ අපිට ලැබෙන්න ඕනේ දේවල් තීරණය වෙලා ඉවරයිනේ. එක තාපසයෙක් හිටියා ඒ තාපසයාගේ මේ කකුලේ පොඩි තුවාලයක් තිබුණා. එතකොට ඒ තාපසයා ළඟට දෙවියෙක් ඇවිල්ලා වැඳලා කියලා කියන ස්වාමීනි ඔබ වහන්සේ ගොඩාක් ගුණයාපත්. ಗುಣධර්ම වලින් ඔබ වහන්සේ පරිපූර්ණයි. මේ තරම් ශ්‍රේෂ්ඨ උත්මයෙක් කියලා ඔබ වහන්සේ වැඩහින්න ඔබ වහන්සේට අපි මොනාරි කරන්න ඕනේ. ඔබ වහන්සේට මොනාරි දුන්නොත් ගොඩාක් කුසල් මොනාරි ඉල්ලන්න ලෝකේ. කාවණුවස්ස ඉල්ලන්න මන් දෙන්න. ඔබ වහන්සේ රජකම දෙන්න ඕන එකක් ඉල්ලන්න. ඔබ වහන්සේ ಗುಣධර්ම වලින් වැඩි. ඕන එකක් දෙනවා ඉල්ලන්න කිව්වා. මොකවත් ඕනේ නැහැ. මේ තියෙන ටික ඇති මේ වලං කට්ටක් තියෙන ඉල්ලා ගන්න. සැතපෙන්න මේ ගා සෙවණ තියෙන මට ඇති මොකුත් ඕනේ නැහැ. දෙයියා යන්නේ දෙයියා කරදර කරනවා. අනේ ස්වාමීනි මොනවාරි එකක් දෙන්න මගේ ඔළුව පුපුරනවා නැත්තම් මොනවාරි එකක් ඉල්ලන්න. එපා එපා කියලා කියලා බැරි ගෑල දැන් තාපසයා කල්පනා කළා මේ මනුස්සයත් එක්ක හරි කරදරයි. හරි. මෙච්චර ඉල්ලන නිසා මේ කකුලේ තුවාලේ මට මේ කකුලට මාරු කරලා දීලා යන්න කියලා කිව්වා. කල්පනා කරලා බැලුවා මේ අමාරු එකක් නේ. ස්වාමීනි ඒක නම් කරන්න බෑ ඒක ඒ කකුලටම ඒ තුවාලෙ එන්න තිබුණේ ඒ කර්මය වෙනස් කරන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වල මේ තපස් රැකලා ගස් යටින් එකත් කර්මයක් තමයි. ඕක රජකම දීලා වෙනස් කරන්න බෑ වැඩ බලන්න යනවා කියලා. එදා තමයි දෙයයන්ට තේරුනේ මේ අපි හිතනවා නෙමෙයි වෙනස් විදිහට හිතන මිනිස්සුත් ලෝකේ ඉන්නවා කියලා. ඒතර ඒ තාපසයාගෙන් ගිහිල්ලා තවත් කෙනෙක් අහනවා මේ ස්වාමීනි මේ තුවාලේ ඔබ වහන්සේට එක සිතුවිල්ලකින් එක චේතනාවක අදිස්ථානයක සනීප කරන්න පුළුවන්. අර දෙයියට කිව්වනේ ඒ දෙයියා ඒ වෙලෙම එක සනීප කරනවා. එයාගේ ඒ පාරමිතා ශක්තිය. එතකොට දැන් මේවා සනීප කරන්නෙත් නැතුව ඒ තුවාලේ මේ කකුලට ඉල්ලුවා මිසක් සනීප කරන්න ඉල්ලුවේ නෑනේ. එතකොට ඔබ වහන්සේට ප්‍රඥාව මදීනේ. ඇත්තටම තුවාලේ මාරු කර කර ඉන්න නෙමෙයිනේ තියෙන එක සනීප කරන්න. ඇයි ඔබ වහන්සේ තුවාලේ ඉතර පරිස්සම් කරන්නේ? කිව්වලු මේ තුවාලේ තමයි මගේ ගුරුවරයා කියලා ඉන්න ගුරුවරයා නැති කරන්න මං කැමති නෑ. ඇයි මේ තුවාලේ ගුරුවරයා කියන්නේ? මේ තුවාලේ තියෙන බව හැමදාම මම සිහි කරනවා. මේ තුවාලේ දිහා මම බලාගෙන කල්පනා කරනවා. හැබැයි තුවාලේ නැති කාලේ මේ කකුල ගැන මම කල්පනා කළේ නැහැ. කකුල තියෙන බව මම දන්නේ නැහැ. ඇවිදිනකොට විතරයි මම දන්නේ. එහෙනම් මේ ලෝකේ මම බලාපොරොත්තු නැත්තම් මම මොකවත් අල්ලා ගන්න නැත්තම් මේ ලෝකේ මොකවත් අහුවෙන්නේ නැහැ. මොකවත් අහුවෙන්නේ නැහැ කියන එක මම දන්නේ නැහැ. මම අල්ලාගත්ත නිසායි මම දන්නේ. දැන් මේ තුවාලේ තියෙනවා මම දන්න මේක වදි. මේක ඇතිල්ලේ. ඒ නිසා මේ තුවාලෙද මං අල්ලාගෙන ඉන්නවා. එහෙනම් මම තාම අවුගෙන බව මේ තුවාලේ මට කියලා දුන්නා. මේ තුවාලෙට වදිනකොට රිදෙනවා. ඒ නිසා මං බුදුහාන්තර රිදෙන්නේ නැතුව ඉන්නවා. ඒ තුවාලේ තමයි මට කිව්වේ මොනවාර එකක් ඈට වැදුනාම ඒවා කෙලස් වුනාම ඒවා රිදෙනවා යටා කාලේ. කනට මොනාර ඇවුනාම ඒක කෙලස් වුනාම රිදෙනවා යටා කාලේ. දිවට මොනාර දැනුනාම ඒක කෙලස් වුනාම රිදෙනවා යටා කාලේ. මොනාර හිතුනාම ලෝභ දේශ මොහ වෛරණම් ඒවා කෙලස් වුනාම යථා කාලේ රිදෙනවා එහෙනම් මේ තුවාලය වදින්න නැතුව පරිස්සම් කරනවා මගේ දැන් ආයතනය මම මේ ලෝකේ කිසිම කෙලෙසට වදින්න නැතුව පරිස්සම් කරනවා මෙයා මගේ ගුරුවරයා කියලා කිව්වලු ඒ නිසා මම මේක වැඩ ඉවර කරනකම් ගුරුවරයාට මම යන්න දෙන්නේ නැහැ ඒ නිසා තමයි තැන් විතර මාරු කරන්න කියන්නේ සනීප කරන්න මම කැමති නැහැ කියලා බලන්න ඒ තුවාලෙන් එයා ගත්ත කමටක් එයාගේ අසනීපේ පවා එයාට ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙක් වෙලා ඒ වේදනාව එයාට 84000 ධර්මස්කන්ධ වෙලා එහෙනම් මේ ලෝකේ අපිට ලෙඩ රෝග ප්‍රශ්න කරදර ගැටලු මේ ඔක්කොම මොනවද උපාසකමද ඔක්කොම කමටක් මේගොල්ලෝ ඔක්කොම අපිට උදව් කරනවා අපට ප්‍රඥාව නැහැ ඒ කට්ටියකින් උදව් අරගෙන rahat වෙන්න අපට දුර්වලකම් වැඩි නිසා අපි ඒ කට්ටියට බැන බැන ඉන්නවා අපරාධ මේ කකුල් කැක්කුම නැත්තම් භාවනා කරන්න තිබුණා ඇත්තටම කකුලෙන්ද භාවනා කරන්නේ කකුල් ඕනේද භාවනා කරන උල උඩෙන්ද භාවනා කළේ නැද්ද ඇවිද ඇවිද බනහලා දාරු කිරේද භාවනා කරලා නිවන් ගියේ නැද්ද අවබෝධයමදි ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිසා උපාසක මාත්‍යගේ ජීවිත කාලෙම හම්බෙන සෑම දේ තුලින්ම කමඨාන දකින්න, නිවන් පණිවිඩය දකින්න. ගෞතම බුදුහාමුදුරුව මේ නාම රූප වලින් කියපු සෑම ධර්මයක් තුළම බුදුහාමුදුරුව වැඩහින්නවා. මේ හැමතැනම ධර්මයේ තියෙන මේ නාම රූප නෙමෙයි මේ ඔක්කොම ධර්මස්කන්ධ. මේකේ තියෙන ධර්මස්කන්ධ මම දැක්කොත් මම දකින්නේ ගෞතම තථාගතයන් වහන්සේ. මේ කැලෑවේ මේ ගස්වලින් මට බුදුහාමුදුරුව දකින්න පුළුවන්. තථාගතයන් වහන්සේ ජීවමානව මගෙත් එක්ක මේ කැලෑවේ වැඩ වාසය කරනවා. මං තනි වෙලා නැහැ. මං හිටියා මං තනි වෙලා මම මේ කරවලේ අන්ධකාරයේ මං ඉන්නවා පෙරේතය භූතියෝ ඉන්නවා දන්නෙත් නෑ කියලා නෑ මං බුදුහාමුදුරුවොත් එක්ක මේ වැඩ ඉන්නේ හරි සන්තෝසයි මං තනි වෙලා නෑ තථාගතයන් වහන්සේත් එක්ක මට තනියෙන් වාසය කරන්න මට පිනක් පාළ වෙලා මේ දකින හැම ධර්මයක් තුළින්ම බුදුහාමුදුරුව මට පේනවා මේ හැයෙන සෑම શબ્දයක් තුළින්ම බුදුහාමුදුරන්ගේ ධර්මය මට ඇයෙනවා පාසක මත එයා දිනුන්නේ එයා දිනුන්නේ මේ විදිහට හැම දෙයක් තුළින්ම වඩන්න පුළුවන් හැම දෙයක් තුළින්ම ධර්මයේ තියෙන වඩන්න වෙන මොකද ප්‍රශ්න ගැටලු තියෙනවද? නෑක තමයි ගොඩක් ඔබ වහන්සේර කලින් ධර්ම දේශනාවත් මම නිතරම සිහි කරනවා ආරයි. විශේෂයෙන්ම මේ පසුසෝතගාමී දහමක් කියන එක මොකක් හරි වෙච්චාම අනිත් පැත්තට අනිත් පැත්ත මේක යන්න ඕනේ අපි විරුද්ධවම යන්න ඕනේ. දැන් නද අනුසෝතගාමී දැන්නේ මගේ යහපතට. මගේ කර්ම ඉවර කරා. කර්මයක් ඉවර කරා අලුත් කර්මයක් ආයෙ රැස් කරන්නේ නැහැ කියන එක. අන්න ඒක තමයි පටිසෝතන. අනිත් පැත්තට හිතන්නේ. ලෝකේ සිදුවෙන දේවල් නෙමෙයි හිතන්නේ. නොසිදුවන දේවල් හිතන්නේ. දැන් එහෙම හිතනවා හඩුයිනේ. ඒක තමයි අපි හිතන්නේ. හේතුඵල දහමක් හේතුව කවුරු හරි මට බැනලා තිබ්බ හින්දා තමයි මම තාද බැනුම් අහන්නුනේ මම බැනලා කලින් තිබ්බ හින්දා. අන්න ඒ හේතුඵල දහම විතරම කොහොමත් හිතනවා මොකක් හරි වෙච්ච එක මම ගොඩක් වෙලාවට. දැන් අද කෑම හම්බුන්නේ නැහැ. එහෙනම් කාගේ හරි කෑම එකක් උදුරලා. උදුරලා. ඒක තමයි කැම බලන. එතකොට එතනදී ඇයි මට කැම දුන්නේ නැත්තේ කියලා මිනිස්සු දෙක දබර වෙන්න නැහැ. එතකොට සාදුකාරයක් දෙනවා. ඉවරයි අලුත් කර්මයක් පැත් වෙනවා. සාදුකාරයක් දුන්නා. මං කරපු අකුසලේ මට පරිසම් දුන්නා. එහෙනම් මේ කර්ම ඉවරයි. මේ කර්මය ගෙවන්න විශ්වය මට අද දවසේ බඩගිනින්න අවස්ථාව සැකසුවා. මේ පරිසරය මට සූදානම් කළා. මේ අවස්ථාව විශ්වය දුන්න නැත්නම් කවදාරි දවසක මම මේ බඩගින්න විඳින්න එපායි. කවදාරි විඳින්න නැතව හද විඳින්න මේ අවස්ථාව දීපු එකට මම විශ්වයට ස්තුති කරනවා. මේ ශාසනයට පින් දෙනවා. බුදුහාමුදුරන්ට පින් දෙනවා. දිනුන්නේ උපාසකමයි. පටිසෝතගාමි විතරයි මේ ලෝකේ නිවනට මේ උදව් කරන්නේ. අනුසෝතගාමි අපි නැවත සසරට එක්කගෙන යනවා. අතින් අල්ලලා එක්කගෙන යනවා. ඒකයි හේතුඵල ධමයක් කියන එකයි මම විතරම මම කියනවා වක්කාරි විච් එක මේ දෙකට කොහොමද ගලප ගන්න උත්සාහ කරනවා. ඒක මේ බුද්ධ ශාසනය පුරාවටම පූජා කරන්නට ඕනේ. ජීවත් වෙන හැම මොහොතක් ගන්න උන්වහන්සේගේ ಗುಣ කියන්නට ඕනේ. උන්වහන්සේ කැමැති මොන විදියට ඉන්නවටද? ඒ විදියට මං ඉන්න ඕනේ. ඒක තමයි මං උන්වහන්සේට දෙන පඳුර. බුදුහාමුදුර කැමැති මං මොන විදියට ඉන්නවටද? ඒ විදියට මං ඉන්නවා. ඒක මං වෙනුවෙන් මෙච්චර දේවල් කරපු බුදුහාමුදුරන්ට මං මේකවත් කරන්නේ නැත්නම් මං මොනතරම් අසත්පුරුෂයෙක්ද? ඒ විදිහට මේ ලෝකේ හැමෝම හිතනවා නම් පුරා කෝඹයකට හිංසා කරන්නේ නැතුව තථාගතයන් වහන්සේ කැමති වෙන විදිහට ජීවත් වෙනවා නම් දිව්‍ය ලෝක පරදිනෝපාසක මාත්‍යා තුසිතෙන්න දෙවිවරු කල්පනා කරන මීට වඩා සුන්දරයි මනුලෝකේ. එඳ තුසිතේ අත්තරලා යම් කියලා තුසිතෙන් දෙවිවරු මේට එනවා. මේක ඒ තරම් සුන්දර වෙනවා. 2050 වෙනකොට මේ මානසිකත්වය මෝට මැදෙන්න ඕනේ. හැම කෙනාම බුදුහාමුදුරුවෝ කැමති විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ ගුණ මිනිසුන්ගේ ක්‍රියාවලින් වචන වලින් අපට ඇයෙන්න ඕනේ, තේන්න ඕනේ. ඒකට අපි හැමෝම ඉස්සලා මාර්ගේ වඩන්න ඕනේ. අපි අඩුපාඩු හදන්න ඕනේ. අපි හැදිලා ඉන්න ඕන ඔක්කොමට කලින්. පෙරවන් <laughs> <laughs> සරණයි.